මුවන් පැලස්ස 1964 වර්ෂයේදී විකාශනය ආරම්භ වූ සියලු දෙනා මාදරෙන් වැළඳගත් ගුවන් විදුලි නාට්‍ය ඔබගේ රසවින්දනය සඳහා ගුවන් විදුලියට ලියන්නේ කලාසූරි මුදලි නායක සෝමරත්න මුවන් පැලස්සේ ගොරොක්ගහ කුඹුරේ ගොයම් කැපීමට කාලය ළඟා වෙයි. මේ අතර ගසකින් වැටි ඔත්පලව සිටි මල්පාලයා දැන් සෑහෙන සුවයක් ලැබ එදිනෙදා වැඩවල යෙදෙයි. ගොරොක්ගහ වෙලේ දඩාරම පිහිටි මල්පාලයාගේ කුඹුරට හැකැනීමට මාන බලමින් සිටි කීරාලාරච්චිල තවමත් එතනින් එහා මෙහා යන්නේ සරුවට වැවි පැසුණු වීකරල් දෙස බලමිනි. මෙය හොරහෙන්දුටු බාලයාගේ බිරිඳ සොබනී පැල් කවියක් හඬනගා ගායනා කළා. ගෝරගා කුඹුරේ මාවේ පැසෙන්නේ ආරච්චිලා ඇයිද දැක දැවෙන්නේ මයින වැරදියයි බොරු නාදු ගිනින්නේ කන්දේ දෙවියෝ ඇයි අප දේශනෝ කියා හෝයි කියාට නැත උන්යානි ගයිරින් ගීමි රසයක් දනවන්නේ කරල් කපාදිනමයි පියමන්නේ අඩේ අප්පා <laughs> රජමන් ඕනා ගොරොක්ගහ කුඹුරට ඇවිත් නේද? <laughs> ආහා තව ටික දොහයි ඔය හීබද කියලා කුරුල්ලෝ එලවන්නේ තේරුණාද? අනේ ආරච්චිලා ඇඟිලේ ඉඳලා මං දැක්කේ නෑ ඒක මුසෙන්නවා. ඇහුණද සෝබනි? ආ ඇයි උඹ යන්නේ? ඈ යන්ත කලින් බැරිද තව පැල් කවියක් දෙකක් කියලා මගේ කුමුරේ වී කරල් කපන ඔය සකලෙයිනුත් පන්නල දාන්න ඈ ඕ ඕ ඕ අනේ ඕ ඕ කිව්වා මං ආ ඔහි ඵලයන් මේ ගෑණි මල් බාලගේ අඹුව නෙවෙයිද ඈ ආ මගේ ඇස් පේනවා හොඳටම මදි දැක්සි. ඕ ඕ මන්දියා ඕ ඕ ඕ මේ කවුද ඔය මගේ කුඹුරේ වීකරල් පාග පාග ගෝයන් කවි කියන්නේ ඈ? මොනවද ආරච්චිල මේ කියන්නේ? මේක මේ අපේ කුඹුරනේ. මේ බාලයාගේ උන්දැ නේද හැබෑටම. ඕබනි. සෝබනි මේ සෝබනී මේ මගේ නම සෝබනී නෙවෙයි සොබනී මොක හරි මේ කොඹේ කිතුල් ගහෙන් වැටිලා අඬ කඩාගත්තු පුරුෂයා මල් බාලයා දැන් මිනිහට හොඳටම සනීපද ඈ එලිජ්ජ හොයන්ට ආයෙත් මල් මදින්ට පුළුවන්ද මිනිහට මොන කිනි ගෙඩියක් දෙන්නද දන්නේ නෑ හොයන්නේ ඇහුණද සෝබනේ හෝදන්ගේ බාලයා නැත්තම් මල් මදින මල් බාලයා ඈ වෙදරාලාමිගෙන් බේත් අරගෙන දැන් එනවයි කීවා කමතට ගොයම් කපන්ට කලින් කමත හදන්න ඕනනේ මල් බාලයාට කියහන් ඔය කුඹුරේ මායිම් පටලැවිල්ල දිගෑර ගන්නට නම් මගෙන් කාසි ටිකක් අරගෙන ඕක මටම විකුණන්න කියලා ආ දැන් උඹ ඔය අඩිය තියාගෙන ඉන්න නියරෙට පල්ලෙහින් තියෙන වී යමුනේ කුඹරනේ මම මේ ළඟදි ගත්තේ ඔබ දන්නවද ඉතිහාසයේ හැටියට මේ ගොරොක්ගහ කුඹර ඉතිරි ඉතිහාසය ගැන කියනවා මේ ආරච්චි මහත්තයා මාත් ඉස්කෝලේ ගිහින් ඉගෙන ගත්ත නමුත් ඔහි කියන ගොරොක්ගහ කුඹුරක් ගැන අපේ ඉතිහාසෙ කොහෙවත් ජයවිලාවක් නෑ දන්නවද? ආනදී අප්පා ඒකෙන් පේනවා නේද මේ පැලස්සේ විල්යායේ කඩයිම් ගැන බොලා දෙන්නම බොලා දෙන්නම කිසිම දෙයක් දන්නේ නැහැ කියන්නේ මගේ ඔප්පුවේ තියෙන ඒ ගොරොක්ගහ තිබ්බේ උඹලා ඔය අල්ලාගෙන යල මහා දෙකම වවාගෙන වීහාල් බුසල් ගණන් හොයන කුඹුර බොලාගේ නෙවෙයි සොබනි <laughs> ඒකට මගේ පැත්තට සාක්ෂි දෙන්න ඉන්නවා මේ වෙල්යායේ වෙල් විදානේ වෙලා හිටිය කිරිහාමි එතකොට ඊට පස්සේ වෙල් විදානේ වෙච්ච තකදොන් කාල මේ ආරච්චි මහත්තයා මං ආවේ මේ කරල් පැහිච්චි ගොයම් ගස්වල කරල් කපාගෙන යන කුරුල්ලන් එලවන්ට මිසක් මේ කුඹුරේ මායින් ගැන කතා කරන්නට නෙවෙයි එහෙමනම් උඹේ මිනිහට එන්ට කියහන් මේ ඉඩම් පටලැවිල්ල ගැන මා එක කතා කරන්නට ඇහුණා නඹට මේක හරි අසාධාරණයක් නේද මගේ අහිංසක මල් බාලයා ගහතුම කියලා උත්පල වෙච්ච දා ඉඳලම අපි දෙන්නයි හිමින් යවුන් දෙන්නයි නැත්තටම නැති කරන්ට ඇයි මේ ආරච්චිලා මීයට දඟලන්නේ මං අහන දෙයට කිසිම ගරුසරුවක් පෙන්නුවේ නෑනේ හැබැයිට මං කියන නීති කෙටුම්පත් ඒව ගැන මෙලෝ දෙයක් දන්නෙත් නෑ ඒ වුණාට මං කොහොම හරි මල් බාලයා බය කරලා මේ රත්තරන් කුඹුරු කෑල්ල ගන්න එක ගන්නවාමයි. ආ. බට ඇහුණද සෝබනේ? ඈ බට ඇහුණද? හොඳයි ඒකත් මම බලා ගන්නම්. ඇහුණද සෝබනේ? හා හා. ආ චක් චක් චක් හොඳයි චක් චක් යමන් කිව්වා යමන් කිව්වා ආ ආ මිනිහා යනවා යන්ට. ගොනාටත් කෑ ගහනවා මට එන්ට. උන්නු හිටියා දෙන්න. මම මේ දෑ කැටි වගේ නැවිච්චි වී කරල් කපාගෙන යන ගිරවුන්ගේ නේවා බේරගන්ටයි ආවේ. ඒ ඇස්සේ මේ මිනිස්සයා වාසනාවන්. <laughs> ආරච්චිලාව මං කුරුල්ල වෙලවන ගීතය ඇහිලාද කොහෙද? මොකද්ද මං කියාපු ගොයම් කවියේ? මගේ අත්ත කියාපු පැල් කවියක් ඒක. හරි හරි දැන් මට මතකයි. ලස්සන වෙලේ වන් වන් වී පැහින්නේ රැන ගිරව් ඊදක ජී කියන්නේ දයෝ හෝයා කිවට නැතවන්නේ කරයි කසාගිලෙන්ස නැත ගිලෙන්නේ ගෝම කාලකට පස්සේ ගෝපමීගේ කවියක් ඇහුනේ ආ <laughs> මේ ගිරව් එලවා ගන්නට බැරි තැන මං අර කොළපත ගලේ ගහලා ගහලා දయ్యා හොයි කිව්වම උන් මගේ ඔළුවටත් ඉගිසිලා ඇවිත් ගොයම් ගස් නවාගෙන දෑ කැටි වගේ තියෙන මේ වී කරල් කපාගෙන ඉගිලෙනවා. ආන් අර අර එගොඩහ මොරගස් උඩට මොනව කරන්ටද සොබණියේ කුරුල්ල කොබෙයියොත් තින්ට පෑය මේ පැලැස්ස ආ ඔහි දන්නවද වැඩක්? මං මේක කිව්වොත් ආරච්චිල එක්ක දබරට යන්නේ නෑ නේද? මොනවා? ආරච්චිය මෙහාට ආවද? හා? කොහෙන්ද ආවිදියා? හා? ඇයි ආවේ? මොනවද කිව්වේ ගැරුවා? මොනවද? මොනවද කිව්වා? හෝ හෝ ඔහොම කලබල වෙනවා නම් මං ඒක කියන්නේ නෑ. එච්චරයි. මේ අහනවා සෝබනී අපිට මේකේ ජීවත් වෙන්න ඉඩ නොදී පන්නල දාන්නයි ඔය ආරච්චිලා දඟලන්නේ. හැබැයි මේ මල් බාලයා ඒ ටිරිකේට් වලට බය අකුලගෙන යන්නේත් නැහැ. මම කුඹුරේක ලියක් දක්වා චා කරගන්න මම දෙන්නේත් නැහැ. කීරාලය මොනවද කීවේ එතකොට? මොනව කීවත් ඒ පෝසත් පවුල එක්ක හැප්පෙන්න නම් යන්න එපා. ඒයි හින්දා කුමලයා අර උරුලාව මේ කුඹුරට ඇවිත්නේ මන් නැති වෙලාවේ බං ආ ඒ මෙහෙට ඇවිත් යන ගමන වෙන්න ඇති මම අර මහපාර ළඟදී දැක්කේ මිනිහා මටත් රවාගෙන කරත්තේ ගොනාට කෝටුවෙන් ගාලා ජක් ජක් කියලා කෑ ගැහුවේ නැත කිසි දෙයකට බය වෙන්න එපා මල් බාලා අයියා එහෙනම් එහෙනම් මට ආරංචි ඔය ආරච්චිලගේ එක්කුසේ උපන් නගන්දි මිනිහාගේ ඔය බූදලේ අල්ලගෙන කන එක නවත්තන්න ආ නඩු දාන්න යනවා. හොඳ වැඩේ හොඳ වැඩේ මලේ කනං. <laughs> ඇයි විනාවෙන්නේ? මේ කුඹුර තීරානාරච්චිලා අයිති කරගන්න යන හින්දාද? ඕං මගේ මායියගේ හැඳිමිට දිග නුවනේ හැටි බලන් සොබනි මේ ඉදපු මලේ ඔයිට වඩා ලොකු එකක් ගැන මේ කියන්නේ හා මොකද්ද ලොකු එක මෙහාට එන්ටකු නගා මේක කෑ ගහලා කිව්වොත් අර හේන් වල කුඹුරු වල වැඩ කරන උදවියටත් ඇහි මෙහාට එන්ට ඇයිද ඇයිද කමක් නෑ හා එපා ඉදපු අයියා අපේ පොඩි එවුන් හින්දා අපි තව කාලයක් මේ පැලැස්සේ ජීවත් වෙන්න ඕනේ. කීරාලා ආරච්චිලගේ කුසේ උපන් උක්කු යන බබලතා. උක්කු මෙනිකේ? ආන්නේ වලව්වේ හාමු. දාන්ට යනවලු ලොකු විශාල නඩුවක් කීරාලට විරුද්ධව. ආනේ ඇයි අර? ඔයයි තින් බොලන් ගොබන්නේ. ඔය කීරාලා ආරච්චිලයි මිනිහගේ ආප්පච්චි අර මේ මැරිලා ලොකු දරසායක් ගොඩ ගහලා ගිනි තියලා අලු කොරාපු මහරාල උන් නැහැ මං දන්නවා ඒ මහරාල උන් නැහැ මැරිලා පහුවදාම ආදාහන කරපු එක ගැන මේ පැලැස්සේ මිනිස්සු කීරාලට දොස් කීවයි කියලා ඕන්න ඕකන ඉද්දාපු මලේ මගේ මේ සුවච කී කොරු භාර්යාව කියන මේ සොබනිගේ වැරද්ද හා ඇත්ත නැත්ත හොයා බලන්නේ නැතුවයි ඔය කතා කරන්නේ. මේ අහනවා. මං හොඳට ඇහුම්කන් දීලා යමක් කියන්නේ කරන්නේ දන්නවද? නිකන් කට තියෙන පළියට දොඩන්ට එපා. <laughs> හොඳමයි සබනියේ හොඳමයි. හොඳයි මේ ඉද්දප්පු මලය කියන්ට ගිය ආරංචිය මොකද්ද කියලා කියමු බලන්න එහෙමනම්. හයියෙන් කෑ ගහලා කියන්න බෑ ඒක. රහසක්. <laughs> කියන්නේ ඒ කාරණාව ගැන සොබනි තාම දන්නේ නෑයි දප්පු මලයා. මේ මං හිතන්නේත් නෑ සොබනි නගා ඒ රහස දන්නවයි කියලා. <laughs> ඒක ඔය ගරු ගම්බීර ආලච්චිලගේ සායම බලහින් දැද්දි සේදිලා යන වැඩක් නේ. හොඳයි සොබනි ඒ මොකක් කියලාද හිතන්නේ ආරච්චිලගේ සායම යන්නේ වැඩේ. සායම යන වැඩක් ගැන නම් මන් දන්නේ නෑ. <laughs> ඔය මං කිව්වේ නැද්ද? ඒක තාමත් රහස් පැට්ටියේ. මේ සොබනි දන්නේ ඉති ගැඩියක් නෑ. පල්ලුනා නේද? මේ ඔය පිරිමි මිනිස්සු දන්නේ නෑ මේ පැලැස් ඉන්න ගෑනු අම්මන්ඩිලා දන්න දේවලින් කුඩිත්තක්වත්. මේ මොකද්ද කුඩිත්තක් කියන්නේ? ඩිංගිත්තක් කියන එක නෙව. හා හොඳයි. එච්චර දේවල් දන්න සොබනි දන්නේ නෑ. ආරච්චිලගේ දෙකුණ රත් වෙලා වෙදරාලා හාමි හොයාගෙන ගිය කතාව. ඕක නෙව. මේ ඔහෙලා කියන්නේ ආරච්චිලගේ නගණ්ඩි බූදරේ අයිතිය ඉල්ලලා නඩු ගන්නට යන විත්තියද නැත්නම් ආදායම් බද්ද නොගෙවා හැංගිලා ඉන්න එක ගැනද ආරච්චිලට ඔය වලව්ව දාලා යන්න වෙයි දවසක ඔන්න බලාපම් බාලියෝ අපි හිතියේ මේ අපි විතරයි ඒ රහස දන්නේ කියලා. නෑ ඉදප්පු මේ ගමේ කිසිම දෙයක් හංගාගෙන ඉන්න බෑ මේ ගෑනු අම්මන්ඩිලා ඉන්නක. <laughs> මං හිතුවා ආරච්චිගේ නගා නඩු දාන්න යන විත්තිය දන්නේ ඔබ විතරයි කියලා. <laughs> මේ පැලැස්සේ තියෙන අර ආප්ප පිට්ටු රොටි කඩේ කුරුන්දා මුදලාලිගේ බඩු කඩේ තියෙන තෙක් කිසිම රහසක් නෑ මේකේ. ඇයි ඔය දෙන්න රහසේ කුසු කුසු ගාන්නේ? මං තව එකක් කියන්නද? හැබැයි කාටවත් කියන්න නම් එපා. දන්නවද? මේ පැලැස්සේ කුළු බඩු එකතු කරන්ටනේ බායි. බායි. මේ මොන බායිද? තට්ටු බායිද නැත්නම් පිණි බායිද එහෙමත් නැත්නම් මේ මේක විහිළුවක් නෙවෙයි. මේ පැත්තේ තියෙන පෝසත් බාලයෙක් ආරච්චිලගේ වලව්වයි, තේවත්තයි, කුඹුරුයි සේරම පින්තූරු ගත්තලු තරවකාරයෙක් එක්ක ඇවිත්. ඔහෙ බලය! අපි නොදන්න දේවල් දන්නවනේ සොබනි. ඈ? සොබනි කවුද තරවකාරයා? ඈ? තරවකාරයා ආරච්චිලගේ නගාගේ මිනිස්සයා. <laughs> ආ අර කිරිදුම්බරේ කියන්නේ ඒ ඒ කියන්නේ ආරච්චිලගේම මස්සිනා. <laughs> ඕම් බලනවා නරක කාලේ ආවම තමුන්ගම නෑ පරපුරක් කටු ගහන හැටි. ඒ වුණත් ඉතින් ඒක හොඳ කටු ගැහිම. <laughs> පාඩුවේ ජීවත් වෙච්ච අහි දුප්පත් මේ මල් බාලයක පවුලට තියෙන එකම කුඹුරු කෑල්ල දහගන්ට දඟලාපු ගොල්ලට ඕන් දැක්කද දෙයි ඔය අපරාධ කරකවලා ආපහු එවාපු හැටි දයියා හොයි දයියා හොයි දයියා හොයි මේ සොබනි ඒ දයියා හොයියට කොළපතක් ගලේ ගහන සද්දටවත් කරල් කපන ගිරා කුරුල්ලෝ ඉගිලා යන්නේ නෑ බොලන් බාගදා උන් ඉඟිල්ලිලා අර පහලින් තියෙන ආරච්චිලේගේ මහ කුඹරට යයි. අර පැල් කවිය කිව්වකින් කාර්ය. ඕ. සොබනි නගාට බෑ පැල් කවි කියන්න නේද? හ්ම්. උඹට ඇහිලා නෑ මගේ සොබනිගේ පැල් කවි. මං හිතන්නේ ඒක යොම කියන්නේ. ආ. ගෝරා ගා කුඹුරු මාවි පැහෙන්නේ ලෑන ගිරවුලන කුඹුරට පියමන්නේ ගල්මින් ගීමිහිරි රසයක් දනවන්නේ කරයි කපදිනේ මයි උන්තියදන්නේ ආ ඔය කවි කියනවා අහගෙන හිටියලු ආරච්චිලක් දන්නවද ඈ හැත්තට කවුද බොට කීවේ මලේ අර හරක් බලන පොඩ්ඩ මට කීවේ ඒ කියන්නේ ආරච්චිලා අපිට කලින් මේ කුඹුරට ආවයි කියලාද බං ආවා විතරක් නෙවෙයි සොබිනි නගා කියන ওই සීපද අහගෙන ඉඳලා යන ගමන් පොඩ්ඩ ළමයට කීවලු ආන්න ගජමන් නෝන යායට ඇවිත් කවි හිපද කියනවයි කියලා. ඈ මොන මං නෝනයි කීවා? හවුද අපච්චියේ කියන නෝන? ඇයි දෙයනේ? ගජමන් නෝනගේ නම තුඹ අහලා නැද්ද? මගේ අපච්චි නම් අහලා තියෙත් මන් දන්න ගජමන් නෝන කෙනෙක් නෑ. ඕ ඒ තමගේ ගොබනේට පාර ගහන්නයි ආරච්චිලා කියන්ට ඇත්ති නේද හා ඒ ගජමන් නෝන බොහෝම උගත් හොඳට කවි හිපද ලියාපු කියාපු කෙනෙක්ලු කොබන් ඒ ගජමන් නෝනි දැන් කොහෙද ඉන්නේ මට ඕන ඒත්තිත් එක්කලා මේ අපම් මල් බාලයියා මොට දැන් මේ යාන්තම් ඇවිද ගන්න පුළුවන් වුණා විතරයි ගහකින් වැටිලා අඩු කඩාගෙන නෑ නෑ නෑ නෑ නෑ මට දැන් හොඳටම හොඳයි <laughs> මට ඕන ඒ ගජමන් නෝනිත මය මේ කුඹුර තියෙන පැලට ගෙනහල්ලා අර ආරක්ෂණයේ කම්බීර වෙනකල් කවි හිපද කියවන්න අනේ අම්මා පල්ලා මෙහෙමත් මෝඩයෝද මේ පැලැස්සින්නේ හැබෑටම ඇයි දාපු මලේ ඔළුව වනවනා කල්පනා කරන්නේ අනේ අම්මා පල්ලා ඔය ආරක්ෂණයට හොඳ පාඩමක් පෙන්නන්න මට ඕනේ මේ ගජ ගජ ඔය ගජ නෝන මේ පැලැස්සට ගෙනහල්ලා පෙන්නන්න ආරක්ෂණයට ඇයි පෙන්නන්නේ මොකටද ගියාම බලන්න ඇයි ඉද්දප්පු මලේ ඔය ආරච්චිලයි මිනිහගේ අප්පච්චිය නේද මගේ පළඹුරේ ඇත්තන්නේ මේ මේ පොඩ්ඩක් කෙමින් කියපන් ආන් සොබනිනවා මොකක්ද මේ පැනඹුර කිව්වේ? ඔහෙ ඵලයන්. ඇයි බම්මලයෝ? අපි ඔක්කොටම තියෙනව නේද පැනඹුරේ කියන එක? ආ උඹ කියන්නේ අර අපේ අත්තල මුත්තල પરම්පරාව කියන එකද? ආන්න ඒක වෙන්ට ඇති මලේ. පුරම්පුරාව කියලාද බං ඒකට කියන්නේ? මේ ආපම් මල් බාලයියා උඹ ඔය කිතුල් ගස් වල නැගලා හැම කිතුල් මලක්ම පිපෙන්න කලින් ඒකේ මුලට මල් බේත් තියෙන ඔය අල જાති කොළ જાති අඹරලා හදන බෙහෙත. ඒ මලේ මුලට තියලා බඳිනවනේ. ඇයි මේ මල් බෙහෙත බඳින්නේ? උඹද්දා පඬිතුකන් කතා කරුවට මකෝ. කිතුල් මල් වලින් තෙලිජකන්ට තනන බෙහෙතවත් එව්වා මලට කාවදින්ට තියන්නේ කොහමද කියලා වදන්නේ නෑනේ. ආ අම්මා පැත්ත. මම දන්නේ නෑ කිතුල් මලකින් තෙලිජ්ජ ගන්නෙ කොහොමද කියන්ට අයියා. මට ওই ගස් උඩට නගින්න අපේ අම්මා කවදාවත් ඉඩ දුන්නේ නෑ. උඹ වගේ ගස් බඩ ගාපු කීප දෙනෙක්ම ගස් වලින් වැටිච්ච හින්දායි මට ඒක නගින්න දුන්නේ නැද්ද ගස් වලට. ඉතින් කියහන් ඇයි ඒ කිතුල් මල් පිපෙන්න කලින් ඒවට බෙහෙත් බනින්නේ ඈ? <laughs> තා උඩ මලේ කිතුල් මල් වලට බෙහෙත් බනින මොට්ටයා. ආ මේක මේ මුවන් පැලැස්සේ අපේ ඇට්ටු ඈත ඉස්සර රජ කාලේ හිතම්ම හුඟා කිතුල් පැලි කිතුල් හකුරු තවාරමේ කිස්සලා එපා එපා මේ මත් වෙන රාගෙන කියන්න ඕනේ හැබැයි හැබැයි අපේ කිතුල් පැණි කිතුල් හකුරු වල රහනම් ලෝකේ කොහෙවත් නැතුව ඇති. කිතුල් පැණි වලින් හදන කැවුම් වැලි තලප අග්ගලා මේ රසේ රසේ ඉවර නැද්ද ඔය කතාව තාමත් ඈ නෑ නෑ මොකක්ද අර කවි කිව්වගේ ආපු නෝනිගේ නම මල ගජමන් නෝනා ගජමන් නෝනා ගජමන් නෝනි මේ වැරදි ගජමන් නෝනා ලස්සන නමක් ඒක මං ආසයි මගේ සොබනි දත්තේ නමෙන් කතා කරන්න ගජමන් නෝනි ඔන්න එනවා කුඹුරේ නියර වලින් කදාගත්තු ගොටු කොලත් අරගෙන හැබෑටම ওই දෙන්නගේ රහස් කතාව තාමත් නැද්ද ඉවර උනේ ඉද්දප්පුමනේ මොකද්ද කවි දීපද කියාපු නෝනිගේ නම බං ඔය ඉතින් මන් දැන් කීසරයක් කියලා දුන්න දේ නම ඈ මතකද <laughs> ඔව් මතකයි නෝනි <laughs> හරිද අනේ අයියේ ගජමන් නෝනා නෝනි නෙවෙයි මතකයි මලේ ගජමන් නෝනි <laughs> උඹ නම් අද ගුටි කනවා සොබනි නගාගෙන් ආ ඔන්න ආවා ඔන්න ආවා හැබෑටම මොකද්ද ඔය දෙන්න කිව්වේ කතාව? නරක දෙයක මටත් ටිකක් කියලා දුන්නනම්. <laughs> කිසිම නරකක් නෑ මය නෝනියේ. ඉද්දయ్యා මොකද්ද මේ වල් බාලයා කියන්නේ කියලා මට තෝරලා දෙනවද? මේ මිනිහා කියන දේවල් මට තේරෙන්නේ නෑ. <laughs> මට තේරෙන්නෙත් නෑ නංගා. හැබැයි මං එකක් දැනගත්තා. ආරච්චිලා මට කියලා තියෙනවා ගජමන් ඕන යායට එවිත් කියලා. අන්න අන්න එනවා ආයෙත් මේ පැත්තට. ඕ ඕ හදයා හෝ හෝ හෝ හෝ කිව්වා මම මේක ලේසියෙන් අරින්නේ නෑ හඳයෝ ලේසියෙන් අරින්නේ නෑ හෝ හෝ අද මුවන් පැලස්සේ රංගපෑම් ආරච්චිලා විජේරත්න බරකාගොඩ මල් බාලයා සුජීව මානගේ ඉද්දප්පු රෝහණ ශිරවර්ධන නාද ශික්ෂණය ජයන්ත චන්ද්‍රලාල් සමග ටියුලින් ජයනාට කලාසූරි මුදලි නායක සෝමරත්නයන් ගුවන් විදුලියට ලියන මුවන් පැලැස්ස නිෂ්පාදනය නන්දා ජයමාන